නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयांसि बुद्धं शरणं गच्छामि द्वितीयांसि धम्मं शरणं गच्छामि द्वितीयांसि सङ्घं शरणं गच्छामि तृतीयांसि बुद्धं शरणं गच्छामि तृतीयांसि धम्मं शरणं गच्छामि तृतीयांसि सङ्घं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමිෂිත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තුන්වෙනි අප පසුගිය දිනෙහි කතා කළේ සබ්බානං කන්‍දෝ උත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං වාන සංඛාත වාන සංඛාතාය සංහාය නිකම්පත්තා නිබ්බානංති පෞච්චති එන ඒ කියන්නේ මේ නිවන පිළිබඳව කොයිතරම් කතා කළත් නිර්වාණ ධර්මය සත්‍වාකාරයෙන් දැන ගැනීම ඒ කතා මාර්ගයෙන් පමණක් කළ එකක් වේ. එය සාක්ෂාත් කළ යුතුයි කියන්නේ ప్రత్యක්ෂ කළ යුතුයි. දැන් මේ පිණුතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධිධර්ම මූලෙහි වැඩහිඳ තමන් වහන්සේගේ නුවණ ඒ පස්චිම යානෙහිදී සත්‍පච්චේ නාම රූප ධර්මයන්ට බස්වලා ඒ සත්‍පච්චේ නාම රූප ධර්මයන් මෙනෙහි කිරීම තමන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම වශයෙන් කළේ පටිච්ච සමුප්පාදයයි කියන්නේ සත්‍යයේ සහිත වූ නාම රූප ධර්ම අනෙකක් නෙවේ. ඒ සප්පච්චේ නාම රූප ධර්ම කියන්නේ නාම රූප ධර්ම ඒවායේ ඇතිවීමේ හේතුන් සමග මහත් විදර්ශනාවට නංගලා විදර්ශනා කරේ. ඒ විදර්ශනා කොට අන්තිමට මහන්සේ විදර්ශනාව මුදුන් පමුණවාගෙන ලබාගත් ප්‍රථමම නුවණ තමයි කියන්නේ විදර්ශනා ඥාන හැර ලෝකෝත්තර ඥාන වශයෙන් සෝතාපට්ටි මග්ග ඥාන. ඒ සෝවාන් මාර්ග ඥානයෙන් ඥානයෙන් තමන් වහන්සේ තමන් වහන්සේ වූද අනුමානයෙන් පිළිගෙන තිබුණු ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් එතෙක් වහන්සේට නිවන අවබෝධ වෙලා තිබුණේ නැහැ. නිවන පිළිබඳව සෙවීමක් උන්වහන්සේ කළේ. ඒ නිර්වාණය සොයාගිය ගමනක් මේ තිබුණේ කිං කුසල ගවේෂී වශයෙන්. ඉතින් ඒ ප්‍රයත්නයේදී උන්වහන්සේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළේ පළමු වරට සෝතාපට්ටි මග්ග ඥානය. ඊතනතුරු සකෘදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල ඊළඟට ආශ්‍රව ක්ෂේත්‍ර ඥානය යනුවෙන් දක්වන්නේද අරහන් මාර්ග ඥානය ඒ අරහත් මාර්ග ඥානය ලැබීමේදී බුදුරජාණන් වහන්සේට අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාට නිලබුණු පරිදි ඒ ඥානයෙන් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ හැකියි. යන්නේ කෙලෙසුන්ගෙන් ගෙලෙන සංසාර පුරුදුත් සමග මහන්සේ කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒ නිසා තමයි මහන්සේට පමණක් ඒ දස බල ඥාන ආදී කොට ඇති සර්වඥතා ඥානය ලැබෙන. දැන් Tamangeම නුවණින් වෙන කෙනෙකුගෙන් අසා අසන්නේ නැතිව Tamangeම නුවණින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන උතුමාණන් වහන්සේලා පහළවන්නේ ලෝකයේ ඉගෙනම. ඒ තමයි පච්චේක බුද්ධෙහි කියන පසේ බුදුරජාණන් වහන්සේ ලෞතරා බුද්ධත්වයට පැමිණ වදාරන ඒ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. අනිත් හැමදෙනාම යමෙකුගෙන් අහලා තථාගතයන් වහන්සේගෙන්ම එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වෙති ධර්මය අහලායි ධර්මාවබෝධය චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍යයෙන් එක සත්‍යයක් තමයි නිරෝධ ආර්ය සත්‍යය කියන නිර්වාණය. ඒ නිර්වාණය සාක්ෂාත් කරන්න කරන්නට බුදු ඇසීම නෙවෙයි. දැන් මේ දිනතුන් දන්නවනේ ඇසීමේ කියන එක ශ්‍රාවකයන්ගේ අවබෝධයට එක කාරණයක්. ඒ නිසා තමයි ඒ සෝවාන් මාර්ගය කියන ඒ தത്വයට පැමිණීමට සෝවාන් මාර්ග ඥානය උපදවා ගැනීමට වමනා කරන ඒ කරුණු හතරක් දක්වා තියෙනවා. සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාරෝ ධම්මාන් ධම්ම පටික. සත්පුරුෂ සංසේවෝ කියන්නේ සත්පුරුෂයෙකුගේ ආශ්‍රය. ඒ සත්පුරුෂයා නම් මේ පිළිතුන් සත්පුරුෂයා කියන්නේ කවුද කියන දන්නවා. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂය. උන්වහන්සේගේ ශ්‍රාවක වූ සරියුත් මුගලන් ආදී ඒ උතුමාණන් වහන්සේලා සත්පුරුෂ. ඒ ඒ සත්පුරුෂ ආශ්‍රය. ඒකට තමන්ට ධර්මය, තථාගත ධර්මය යම් කෙනෙකුගෙන් අසන්නට දැනගන්නට හරි හැටියට දැනගන්නට අසන්නට ලැබෙනවා නම් ඒ වගේම ඒ ධර්මය නිකම්ම කියන කෙනෙක් නෙවෙයි පුරුදු කරන කෙනෙක් වෙන්නට දැන් ධර්මයේ බොහෝ විට ධර්මයේ පිළිබඳ වැරදි හැඟීම් බොහෝ කෙනෙකුට ඇතිවන්නේ කුඩු ඇසීම නිසා නැත ඉගෙනීම පමණක් තිබෙන බැරි පුරුදු කිරීමක් නැති නිසා ඒක මගේම කතාවක් නෙවෙයි මම මේ පිළිබඳව වරක් අපි ආචාර්ය තත්ත්වෙහිලා සැලකන ලෝකේ අපි ධර්මයේ ඉගෙන ගැනීම සඳහා අසුරු කලේ නැති වුණා. ඒ ඒ එතුමාගේ තියෙන ಗುಣ තිබෙන ಗುಣ සලකා අපි ආචාර්ය තත්වයෙන් සලකන මහා ස්ථවිරපාදයන් වහන්සේ නමක් සමග මා මේ පිළිබඳව සාකච්ඡා කරනවා. සමහරෙකු මේ ධර්මයේ පිළිබඳව මේ විදිහේ විමති ඇති කරගෙන ඔය වාද විවාද කරන්නේ පත්තරවලට ලියලා බුදු සරණ ආදිත්‍යයන් පත්තරවලට ලියලා මොකද ඒකට හේතු ඉවයේ බුදු දැනීම විතරයි නිකන් ඉගෙන ගන්න විතරයි පුරුදු කිරීමක් නැති නිසායි ධර්මය පුරුදු කිරීම පුරුදු කිරීමේ කියන්නේ පරියක්තිය පමණක් නෙවෙයි ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්ති වශයෙන් දක්වන්නේ සීල මාත්‍රයකින් සෑහීමකටපත් වීම නෙවෙයි. සීලයෙන් පමණක් මම සීල් රකින්නවා මට හොඳට සීල් පිළිනවා කියලා එයින් පමණක් සෑහීමකටපත් වීම නෙවෙයි ප්‍රතිපත්ති කියන්නේ. ප්‍රතිපත්ති ඊට එහා යන සීලය කුඩු අඩිතාලම. සීලය කියන්නේ ආරම්භය පමණයි. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ භික්ෂුව ඔබ පළමු කොට ආදිමේව විසෝභේයි කියන්නේ මුල පිරිසුදු කරගන්නේ. කියන්නේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ මුල. ඉතින් උන්වහන්සේම අස්සනවා. කෝචාපි කුසලානං ධම්මාන. ඒ කුසල ධර්මයන්ගේ ආදියම පිරිසුදු කරන්නටයි කියලා උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට වදාගලා. ඊළඟට අහනවා කෝචාපි කුසලානං ධම්මාන. කුසල ධර්මයන්ගේ මුල කවරේද? සීලංච සවිසුද්ධං විත්තේච උජුකා. පිරිසිදු සීලයත් ඒ වගේම ඍජු දෘෂ්ටියක්. ඍජු දෘෂ්ටියේ කියන්නේ සම්‍යක් දෘෂ්ටි. ඒ සම්‍යක් දෘෂ්ටියේ කියන එක මේ ප්‍රභේද තිබෙන එක. සම්‍යක් දෘෂ්ටිය සාමාන්‍ය සම්‍යක් දෘෂ්ටිය ගැන සලකතොත් ඒ සම්‍යක් දෘෂ්ටිය බෞද්ධ නොවන ඇතැම් අයට පිළිගන්න. ඒකට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ තමන් අකුසලක අකුසලයක් කළොත් ඒ අකුසලෙහි විපාක කුසලයක් කළොත් ඒ කුසලෙහි විපාක විඳින්නට ලබන්නට සිදු වෙනවා එහි විපාක ලැබෙනවා ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය එහෙම තමා ධර්මෙහි එන්නේ යාදිසං ගපතේ බීජං තාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං තාපකාරීච පාපති ඒ සම්‍යක් දෘෂ්ටිය බෞද්ධ හිමිට ඉතාම හොඳට පිළිගිය යුතුයි තිබෙනවා කියන්නට ඕන. මක්නිසාද බෞද්ධයෝ සිත පිළිබඳව බොහොම දැනගෙන තිබෙන කොටසක් නැත්නම් අසා තිබෙන කොටසක්. ඒ වගේම කර්ම සාධනයේදී ප්‍රධාන වෙන මූලික වෙන ධර්මයේ පිළිබඳව තරමක්ෝ අහලා තිබෙනවා. අඩු ගණනේ කියන්නටවත් දන්නවා. බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳව වදාළේ චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනස අන්න ඒ ඉගැන්වීම අනිත් දෘෂ්ටිකයන් කර්මයේ පිළිබඳව උගන්වන අනිත් දෘෂ්ටිකයන්ට අසුනුණු තන ඒ සමහර විටක හිතනවා අපේ හුස්ම ගැනීමේදී අපේ නැහැ කුරයට වාක්‍යත් සමග මිශ්‍ර වෙලා ඇදිලා යන ශුද්ධ ප්‍රාණීන් නැසෙනවා ඒ නිසා අපි තවත් සිදු කරනවා. අපි පාගමනින් යන විට පොළොවේහි සැරිසරන පොළොවේහි සිටින මේකුත් ඒ සත්ව ධනයන්ට අයිති උදා සතු අපේ পায়ට පෑගිලා නැරෙන. ඒ දාපු කරන පාපයක් හැටියට උන් සලකනවා. අල්වතුර පෑගීමේදී ඒ සිටින ශුද්ධ ප්‍රාණීන් නැති කිරීම නිසා අපි වරපණ නැසීමේ පාපයට අහු වෙනවා. නැත්නම් කාය දණ්ඩයක් අප කරනවා කියලා ඒ විදිහේ ඉගෙනීම් තිබුණා. බුදුරජාණන් වහන්සේ එහෙම කර්මයක් බරාලේ නැහැ. කර්මය කියන එකට සිත ප්‍රධාන වෙනවා. සිත ප්‍රධාන වෙනවා. ඒ සිතේ කර්මයට ප්‍රධාන වීම සිතත් සමග පහළ වෙන චේතනාවේ කියන ඒ ඒ ක්‍රියාව සිදු කිරීම ඒ ක්‍රියා සාධනය කරන ධර්මයෙන්සයි වන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස කය වචන සිත කියන තුන් දොරින් මේ චේතනාවේ කියන ඒ ඒ ක්‍රියා සාධක ශක්තියක් වශයෙන් සිතෙහි ලැබෙන ධර්මය හේතු කොටගෙන නිසා කර්ම සිදි වීම කර්ම ඇතිවීම වන වාක්‍ය බුදුරජාණන් වහන්සේ බලන ඒක හොඳ සිද්ධාන්තයක් කර්මය පිළිබඳව සලකා ගැනීමට තිබෙන හොඳ સિદ્ધාන්තයක්. ඒක වෙනස් වෙන එකක් නෙවෙයි. නමුත් චේතනාවම පමණක් නොවේ කර්මය. ඒක තේරුම් ගන්නට ඕන. දැන් කර්මය කියා දක්වන තැන්වලදී කර්මය කියන විට කර්ම කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා තුනක් දක්වනවා. ඒ තුනෙහිදී කාය කර්ම, වාක් කර්ම කියන මේවායේදී චේතනාවම තමයි ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ කර්ම වශයෙන් චේතනාවයි ගන්නට. අපි දන්නවා සතුන් මැරීමේ චේතනාව, සොරකම් කිරීමේ චේතනාව ආදී වශයෙන් ඒ ඒ චේතනාවන් ගන්නට. ඊළඟට බොරු කීම ආදී ඒවා පිළිබඳවත් වාග් දුෂ්චර්ය හතර පිළිබඳවත් එලෙස. මනක් කර්ම පිළිබඳව වදාරන විට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්‍තික. අවිද්‍යා කියන්නේ චේතනාව නෙවෙයි. ව්‍යාපාදේ කියන්නේ චේතනාව නෙවෙයි. ඒ වගේම මිච්ඡාදිත්‍ය කිව්වෙත් ඒ චේතනාව නෙවෙයි. ඒ ධර්ම තුනක්. ඒවයි එතන කර්මයේ කිව්වේ. නමුත් චේතනාවෙන් තොරව නෙවෙයි ඒව ඇතිවන්නේ. චේතනාවත් එක්ක. නමුත් චේතනාව එතන අභෝහාරික කියලා කියන්නේ. චේතනාවට නෙවෙයි ප්‍රධාන තැන ලැබෙන්නේ එතන. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය කියන විභාග. ඔව් කර්මපත ඒ ඔක්කොම 10ම කර්මපත. ඒ විදිහටයි කර්මයේ පිළිබඳ. අන්න ඒ නිසා දැන් කර්මයේ පිළිබඳව එබඳු ඉගැන්වීමක් තිබෙන ශාසනයෙහි සම්මස්සගත සම්මා දිට්ඨියයි කියන එක තාම පිරිසිදු සම්‍යක් දෘෂ්ටිය. සම්මස්සගත සම්මා. නමුත් ශාසනයක් ලැබුණු කල්හි කෙනෙක් ඇති කරගත යුත්තේ ඒ සම්‍යක් දෘෂ්ටිය පමණක් නෙවේ. වෙන අනිත් ඒවා ඇති කරගන්නේ නැතුව එහෙම ඇති කරගත්තා වුණත් ප්‍රමාණයි කියන්නටත් පුළුවන්. එහෙමත් හිතාගන්නේ නැත්නම්. එහෙම නෙමෙයි ඒකම නෙවෙයි ශාසනයෙන් ලබා ගන්නට තිබෙන ශාසනයේ නිසා ලබන සම්‍යක් දෘෂ්ටි. ඒක කියනවා සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියලා. ඒ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ විදර්ශනා සම්මාදිට්ඨියමයි. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යයෝ යකීවේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයේ පිළිබඳව අනුලෝමයේ කියේ අනුලෝමයේ කියේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සඳහා අනුලෝමිකව පවත්නා ඒ පැත්තට නැඹුරු වී පවත්නා සම්‍යක් දෘෂ්ටියේ කියන එකයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. ඒ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය අන්තිමටම දැක්වෙන අවස්ථාව තමයි අනුලෝම ඥානය කියලා. නමුත් එත ඊට කලින් උවද සත්‍යානුලෝමික සම්මා දිට්ඨියේ උපදවා ගැනීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්‍රහ ඥානය කියන ඒ දිට්ඨි විසුද්ධි, කාංකා විකරණ විසුද්ධි කියන මේවා උපදවාගෙන ඊළඟට ප්‍රතිපදා ඥාන දස්වන විසුද්ධියේදී උපදවන උදයබ්බේ ඥානය, භංග ඥානය, බය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතුකම්මතා ඥානය, පටිසංඛා ඥානය, සංඛාරුපෙක්ඛා ඥානය කියන මේවාද අන්තිමට ලැබෙන අනුලෝම ඥානයේ කියන මේ සියල්ලම සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. අන්නේ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය උපදවාගෙන භාවනාව තවදුරටත් දියුණු කරගෙන යන කෙනෙකුට තමන්ගේ විදර්ශනා නුවණ මස්තක ප්‍රාප්ත වුණු අවස්ථාවකදී ඒ සංස්කාර ධර්මයන් අතුරෙන් යම්කිසි ධර්මයක් යම්කිසි සංස්කාරයක් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ තමන්ගේ විදර්ශනා නුවණට වැටෙහි. ඒ අවස්ථාවේදී ලැබෙන අප මෙහිදී ඉගෙනගත්ත ඒ මාර්ග චිත්ත වීතියෙහි භවංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජන කියන ඒ මනෝද්වාරා වජ්ජනෙහි පටන් වූ සිත්වලට ඒ සංස්කාර ධර්මෙහි අනිත්‍ය බව හෝ දුක්ඛ බව හෝ අනාත්ම බව වැටහෙනවා දැනෙනවා අවබෝධ වෙනවා ඒ කාමාවචර සිත් වලින් කාමාවචර සිත්තේ කියේ මනෝද්වාරා වජ්ජන සිත්ය කාමාවචර ක්‍රියාසිත ඊට අනුතුරුව උපදන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ නම් වලින් දැක්වෙන ඒ සිත අවස්ථා වශයෙන් හතරක් අවස්ථා හතරක් නමුත් එක සිතක් නැවත නැවත ඉදීන් වශයෙන් හතරවරක් ලැබෙන්නේ ඒ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ වශයෙන් ලැබෙන ඒ සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික එහෙම නැත්නම් සසංඛාරික කුසල් සිත ලැබෙනවා ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව අරමුණු කරමින් එයින් තුනකින් මොනවාද පරිකර්ම උපචාර අනුලෝම කියන්නේ ගෝත්‍ර භූතේන ඒ සිත ලැබෙන විට එහි අරමුණ වන්නේ මේ සංස්කාර ස්වභාවය ඉක්මවා පවත්ම විසංඛාරයයි බුදුරජාණන් වහන්සේ වදාරන ලද නිර්වාණ ධර්මය ගෝත්‍ර භූසිතෙන් අරමුණු කරන්නේ එය හරියට ඒ ආවර්ජන සිතෙහිදී භවාංගයෙන් සිත් නවත්තලා නැත්නම් භවාංග සිතේ අරමුණ වෙනස් කරලා අරමුණ නවත්වලා අලුත් අරමුණක් ලබා දෙවන ආවර්ජන සිතෙන් දෝත්‍රභූ සිතෙන් කරන්නේද එතෙක් අරමුණු කරමින් තිබුණු ඒ සංස්කාර ධර්මයෙන් සිත ඉවතටගෙන නිර්වාණ ධර්මයේ කරා හැරවීම. අන්න ඒ හැරවීම කරන ගෝත්‍රභූ සිත මාර්ග චිත්ත වීතියේදී හරියට ආවර්ජන ස්ථානයේ හටගන්නා සිත. ගෝත්‍රභූ සිත. එයින් ඒ නිර්වාණය දැකීම නිසා අරමුණු කිරීම නිසා කෙරෙන ක්ලේශ ප්‍රහාණයක් වන්නේ නැහැ. අනතුරුව ලැබෙන්නේ ලෝකෝත්තර සිත. දැයි දක්වා ලැබෙන සිත් ලෞකික සිත් කාමාවචර සිත්. අනතුරුව ලැබෙන සිත තමයි සෝතාපට්ටි මග්ගචිත්තය. ඒ සෝතාපට්ටි මග්ගචිත්තයේ ආරම්භ වන්නේ මෙතෙක් ප්‍රත්‍යඥව සිටියේදී ගෝත්‍ර භූ සිතට කලින් තමන්ට කවදාවත් අරමුණු කරන්නට බැරි වුණු ඒ නිර්වාණ ධර්මය ලෝකෝත්තර සිතේ හොඳ හැටි අරමුණු කරන අවස්ථාව. ඒ ලෝකෝත්තර සිතෙන් නිර්වාණය දැකීම නිසා තමයි එතෙක් Tamange సంతానගතව පැවති දුරු කිරීමට අපහසුව තිබුණු සක්කාය පිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන එහෙම නැත්නම් වික්ටි විචිකිච්ඡා කියන අනුසය ධර්ම දෙක තවත් විදිහකින් කියනවා නම් ඉපදින්නට ශක්තියක්ව පැවතුණු ලෝභ මූල සිත් අතුරෙන් විචිගත සංපයුක්ත සිත් හතර හා විචිකිච්ඡා සංපයුක්ත සිතේ කියන මේ සිත් පහ කවදාවත් නූපදන තත්වයට නූපදන ආකාරයෙන් දුරු කරන ඒවා ඒ සියලුම ධර්මයන්ගේ ඒ විරුද්ධ කිරීම දක්වන්නේ කුමක් හැටියටද ඒ සියලුම ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය ඒවා නැවත නූපදන ආකාරයෙන් දුරු කරන්නේ උපන්නේව නෙවේ. අනුත්පාද නිරෝධයයි කියලා ඒවාට නම් කරන්නේ මක් නිසාද? අනුත්පාද කියන එක තේරුම් ගන්නට ඕන. අනුත්පාදේ කියන්නේ තවම උපන්නේ නැති කියන එක. අනුත්පාද. උපන්න නිරෝධය කියනවා. අට ගන්නා වූ ධර්මයන්ගේ නිරෝධය කවුරුවත් අමුතුවෙන් කළ යුත්තක් නෙවේ. ඒ ධර්මයන්ගේ තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක් හා නැතිවීමක්. උපාද කිති භංගය ඒ උපාදිතටි බංග තියෙන මේ අවස්ථා තුනකින් පරිවිත යම්කිසි ධර්මයකගේ ජීවන කාලය නැති කිරීමට කල්ගේවත් උදව්වක් වමනා කරන්නේ නැහැ. කවුරුවත් ඒ සඳහා වෙහෙසෙන්නට ඕනේ නැහැ. ඒ නැති වෙනවා. ස්වභාවයෙන්ම නැති වෙනවා. ඊට ආයත් ආයු කාලේ ගත කොට. ඒවා ඒ නැති කිරීම නෙවෙයි මේ නිරෝධයෙන් බලාපොරොත්තු වන්නේ. අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ ඉපදීන්නට ශක්තියක්ව තිබෙන ඒ ධර්මයන්ගේ නිරෝධය. දැන් ඒක තේරෙන්නට කියනවා නම් සෝවාන් මාර්ගය උපදවා ගත්තේ නැත්නම් මොකක්ද తත්වය? Taman තුල අප්‍රහීන වශයෙන් පවතිනවා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන දිට්ඨි අනුශේතිය. ඒ වගේම පවතිනවා බුද්ධ ආදී අටතැනක සැක නොකළ යුතු ඒ කරුණු පිළිබඳව සැකය කියන විචිකිච්ඡාව. මේ දෙක තිබෙන. මේ දෙක තිබෙන බැවින් කොයිතරම් Taman බණ දහම් උගත් වුණත් සමහර විටක බණ භාවනාවන්හි යෙදුණත් ඇතැම් අවස්ථාවලදී Tamanට ඒ බුද්ධ ආදීන් පිළිබඳව පවා සැක උපදින්නට පුළුවන්. ඒ වගේම සක්කාය දෘෂ්ටිය නම් අඩුවක් නැතිවම ලැබෙන. මෙන්න මේ తত্ত্বය නැතිව යන්නේ කුමක් නිසාද? ඒ తත්වයේ Taman තුල අප්‍රහීන වශයෙන් තිබෙනවා. ඇති වෙන්නට පුළුවන් ශක්තියක් වශයෙන් තිබෙනවා. නම් සෝවාන් මාර්ගයේ ඉපදීමේදී අරමුණු කරන නිර්වාණ ධාතුව හේතු කොටගෙන මේක ඉපදීමට බැරි වෙනවා නැත්නම් උපදින උපදින්නට ශක්තියක්ව පැවති බව නැතිව යනවා. ඒ තමයි අනුත්පාද නිරෝධය කියන්නේ. ඒ අනුත්පාද නිරෝධය මේ නිවන දැකීමේ හේතුවෙන් සිදුවන්න දෙයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සහ වස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහ පායේ හිත වික්කමුක්තෝ සචාදිඨානානි අබබ්බකාතු ඉදම් පිසංඝේ රතනං කනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යන්වෙන් වදාලේ අන ඒ කාරණේ සහ වස්ස දස්සන සම්පදාය ඒ දස්සන සම්පත්තියේ කියන නිර්වාණ ධර්මය ලෝකෝත්තර ස්ථිතින් පළමු වරක අරමුණු කිරීමත් සමග ඒ නිසාම මොනවද සිදුවන්නේ? ධර්ම තුනක් සහ අවස්ථ දස්සන සම්පදාය තයස්ස ධම්මා මේ ධර්ම තුන ජහිතා භවಂತಿ Tamange సంతානෙන් එහෙම පිටින්ම පිස දමනවා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡතංච සීලබ්බතං වාපියදත් කිංචි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන සතුහ පායෙහිච විප්පමුක්තෝ සතර අපායෙන් මේ තැනත්තා මිදෙනවා. මිදුණු කෙනෙක් වෙනවා. ඒ කියන්නේ සතර අපායෝත්පත්තිය නතුරුව ලබන්නේ නැහැ. සතුහ පායෙහිච විප්පමුක්තෝ චාවිඨානානි අබබ්බුකාතු කලින් කරන්නට පුළුවන්ව තිබුණු කරුණු සයක් ප්‍රත්‍යඥව සිටියේදී Tamante කළ හැකි කරන්නට එහෙම පිටින්ම ශක්තිය තිබෙන ධර්ම සයක් කරුණු සයක් සහ මුලින්ම කිරීම අත්හරිනවා නවත්තනවා නැත්නම් නැතුව යනවා. තචාපි ථානානි අභග්ගෝ කාතු අභග්ගෝ කියලා කිව්වේ කිරීමට අභව්‍ය කෙනෙක් වෙනවා. භව්‍ය අභව්‍ය කියන මේ වචන දෙක මෙතනට තේරෙනවා ඇති. භව්‍ය පුද්ගලයාය අභව්‍ය පුද්ගලයාය. භව්‍ය කියන්නේ සුදුසුයි කියන එක. අභව්‍ය කියන්නේ නුසුදුසුයි කියන එක. දැන් සෝවාන් පුද්ගලයා මේ කරුණු සය කිරීමට නුසුදුසුෙක් වෙනවා. ඒ විසුදුසුකම තමයි ඇති කරගත්තේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් යම් යම් දේවල් පිළිබඳව සුදුසුකම් ලබන්නේ. නමුත් සෝවාන් පුද්ගලයා කරන්නේ විසුදුසුකමක් ලබනවා. කුමක් පිළිබඳ විසුදුසුකමක්ද? මේ කරුණු සයක් කිරීමට තිබෙන සුදුසුකමයි නැති කරගන්නේ. මොනවාද ඒ කරුණු සය? මව් මරීම, පියා මරීම, රහතුන් මරීම, බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ බේද කර්මය කියන පංචාන්තරීය කර්මයක්. ඒ වගේම අන්‍ය ශාස්ත්‍රූවරයෙකු වෙනත් ශාස්ත්‍රූවරයෙකු ඇදහිීමක් කියන අන්‍ය ශාස්ත්‍රවරයෙකුගේ මුහුණ බැලීමේ කියන්නේ එයද කියන මේ කරුණසය නැති කරන ඒ කරුණසයට තිබුණු ශක්තිය Taman තුලින් ඉවත්ව යනවා ඒ කරුණසය කිරීමේ ශක්තිය තමයි ප්‍රත්‍යඥ භාවය ඒ ප්‍රත්‍යඥ භාවයෙන් මිදුණු හේතුවෙන් චාචාදිඛානානි අබද්දුකාත් සංඝයාගේ ගුණ දක්වන තැනදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රාන්තයේදී මේ විදිහට ඒ සෝවාන් මාර්ගයට පැමිණීම හේතු කොටගෙන ඇතිවන්නා වූ తত্ত্বය දේශනා කොට බදාලා. ඒ සෝවාන් මගින් පළමු කොට දුටු ඒ නිර්වාණ ධර්මයේ ගැනයි නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම නිසා සිදුවන සිද්ධියයි ඒක ප්‍රජානන් වහන්සේ ඒ බදාලේ. දැන් මේ නිවන ඒ විදිහට මහත් අනුභව සම්පන්න ධර්මයක් වශයෙන් ගන්නට ඕන. ඒ නිවනට කවුරුත් පැමිණෙනවා නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕනේ. කවුරුවත් පැමිණෙන්නට නම් තැනක් වෙන්නට ඕනේ පැමිණෙන්නට. නමුත් සමහර විට අපි යම් යම් දේවල් පිළිබඳව කතා කරන විට භාෂාවේ තිබෙන වචනයි ප්‍රයෝගී කරගන්නේ. ඒ භාෂාවේ තිබෙන වචන ප්‍රයෝගී කරගෙන ඒ අදහස පුළුවන් තරම් ගැටහෙන පරිදි කියා දෙනු මිසක අනුකූලම වචන හැදීම මේ ධර්මය විස්තර කර දීම් වශයෙන් උපදවා ගන්න ඇති කරන්නේ නැහැ නේ තිරෙන වචන වලින් ප්‍රයෝජන ගන්නෙ. අනේ අමාරුව තිරෙනවා ධර්මයෙන් පැහැදිලි කර දීදී. ඒ නිසා දැනිනෙනවයි කිය. නමුත් ඒ ඔක්කොටම වඩා හොඳ වචනය තමයි දකින්වයි කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පැමිණ වදාරා අනතුරුව කරන ලද උදානයේදී ප්‍රකාශ කළේ කෙසේද? අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිද්දිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක විච්ඡෝති පුන ගේහං නකාහති සබ්බාතේ භාසුකා භග්ගා ගහ කූටං සංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමච්ඡගා ඒ විදිහට උන්වහන්සේ වදාලා නැත්නම් උන්වහන්සේගේ උදාණය ඒ විදිහටයි දැක්කෙන්නේ කුමක්ද කියන්නේ අනේක ಜಾති සංසාරං සම්ධා විස්සං අනිද්දිසං ගහකාරකං ගවේ සම්තු දුක්ඛා ಜಾති තුනක් එහි අර්ථ ප්‍රකාශ කරන විට පළමුවෙන්ම ගන්නට වන්නේ හතරවෙනි පාදයට ඇතුළත් තිබෙන දුක්ඛා ಜಾති තුනක් තුනක් කියන. ගාථා බන්ධනයේදී ගාථාව ලස්සන කරන්නට ඒ පද පිළිවෙලින්ම යදන යදනවා නෙවේ. ඒ මේ තැන් වලින් යොදනවා. නමුත් අර්ථ කියන විට සුදුසු පරිදි ගන්නට ඕන. දුක්ඛා ජාති පුනක් පුනං ජාති පුනක් පුනං දුක්ඛා නැත්නම් පුනක් පුනං ජාති දුක්ඛා නැවත නැවත ඉපදීම දුකයි දුක්ඛා ජාති පුනක් පුනං නැවත නැවත ඉපදීම දුකයි දැන් ඒ කාරණය බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවලදී දේශනා කළා මහණෙනි නුඹලාද මමද කියලා තමන් වහන්සේ පිළිබඳව මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීමේ හේතුවෙන් මේසා දීර්ඝ කාලයක් මේ සංසාරෙහි සැරිසරුවා. එහෙම වදාලා උනාස්. ඒ සංසාරයේ තමයි මේ දුකයි කියන්නේ. දුක්ඛා ජාති පුනක් පුනක්. දැන් උන්වහන්සේ දුක්ඛා ජාති පුනක් පුනක් නැවත නැවත ඉපදීම දුක නිසා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ නැවත නැවත ඉපදීම නවත්තන්න. නවත්තන්න. ඒ නිසා මේ නැවත නැවත ඉපදීම සිදු කර දෙන තැනත්තාවයි ශ්‍රේෂ්ඨයා ආවේ. ආවේ. ඒ නිසා වහන්සේ වදාරනවා අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිත්‍යං ඒ මොනතරම් ಜಾතිවල තමන් වහන්සේ සැරිසරුවත් මේ පංචස්කන්ධේ නැමැති ගේ හදන වඩුවා සොයාගෙන දැක ගන්නට බැරි වුණා මේ දක්වාම දැන් අද නම් තත්වයේ වෙනස් වුණා. එදා මහන්සේ වදාරනවා ගහකාරක දිඨෝසි. ගෘහකාරකය ගෑල් හදන්නා නෙමෙයි. ඒ කියන්නේ ගෘහකාරකය කියන්නේ ගහකාරක. ඉතින් අපි කියනවා වඩුවයි කියන්නේ. ඒ ගෘහකාරකය ගහකාරක දිඨෝසි. දිඨෝසි කියන්නේ ඔහුටම ආමන්ත්‍රණය කරනවා. දිඨෝසි කියන්නේ මේ වෙනතුන් දන්නවනේ පාළි පාළි වචනේ තේරෙන්නේ නැහැ. දිඨෝසි කියන්නේ දක්නා ලැබුවෙහි ඒ කියන්නේ ඔහුටම ආමන්ත්‍රණය කරනවා. මේ ගෘහකාරකයාට. ඔබව මම දැක්කාද? ගෘහකාරක වික්ටෝසි පුනගේහම් නකාහසි. නැවත ඔබ මට මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ගෙවල් නොසාදන්නේය. පුනගේහම් නකාහසි. ඒ ගෙවල් හැදීමට ඔබ ගන්න දේවල් පිළිනවනේ. සබ්බාතේ භාසුකා භග්ගා. ඔබ ගෙවල් හදන්නට මේක වඩාත්ම වැදගත් ස්ථානයේ කුමක්ද? ගයක් තියෙන්නේ හේවණක් තියෙනවානේ. ඒ හේවණ සලසන්නේ වහලේ වහලේ. ඉතින් ඒ පරාල පරාල පාසුකා කියේ පරාලවලට. සබ්බාතේ පාසුකා භග්ගා ඔබ මේ ගෙවල් හදන්නට පාවිච්චි කරන පරාල ටික එහෙම පිටින්ම නැති කර මොනවාද ඒ පරාල? ඒව තමයි මේ කර්ම. කර්ම. ඒ ගෙවල් හදාගෙන වඩුවා හැටියට ගන්නට තිබෙන්නේ මේ එකිනෙක කෙනා කරන කර්ම. මේ වඩුවාට උදව් වෙන කර්ම. කෘෂ්ණාවට උදව් වෙන ධර්ම. කර්ම. සබ්බාතේ පහසුකා භග්ග ඒවා භග්න කළා. භග්න කළයි කියන්නේ විනාශ කළයි කියන්නේ. බහකූතං විසංකිත. දෙහි මුදුන. එතනින් තමයි පරාල දෙරෙන්නේ. ඒ මුදුනම සිඳලා දැම්මා. දහපූතං විසංකිතං විනාශ කරනවා. විසංඛාරගතං චිත්තං ඊළඟට උන්වහන්සේ වදාරන්නේ චිත්තං විසංඛාරගතං සිත තමන් වහන්සේගේ සිත විසංඛාරයට ගියා කියන්නේ. මොකද විසංඛාරයට ගියයි කියන්නේ. ඒ කියන්නේ විසංඛාරය කියන්නේ නිවනට. නිවනට ගියා කියන්නේ කොහොමද යන්නේ? අරමුණු කිරීම වශයෙන් ඒ නිවනට ගියා කියන එක උන්වහන්සේ වදාළා. විසංඛාරගතං චිත්ත තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් ඒ නිර්වාණයට පැමුණුනේය කියන ඒ නිවනට පැමිණීම නිසා නැත්නම් අරමුණු කිරීම වශයෙන් තමන් වහන්සේගේ සිතින් ඒ නිර්වාණ ධර්මය අරමුණු කිරීම නිසා සිදු වූ සිද්ධිය ඊළඟට දක්වනවා තණ්හානම් khයන් අජ්ජගා තණ්හානම් khයන් කියේ කුමකටද අරහත් ඵලයට සංඝාක්ඛයෝ කියලා එනවා අර ඵලයට අජ්ජදා කියන්නේ පැමිණිනියා පැමිණියා කියලා. පැමිණුනේමි. එතකොට কৃষ্ণාක්ෂයයි කියන ලබන අරහත් ඵලයට පැමිණුනේමි කියන මේ උදානෙන් වහන්සේ කළා. දැන් තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමිණුණයි. ඒ කියන්නේ නිවනට පැමිණුණයි කියන්නේ එතනට ගියයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ අරමුණු කිරීම වශයෙන් නිවනයි අරමුණු කළේ. නිවනයි ආරම්භ වුනේ ආරම්භන ප්‍රත්‍යයෙන්. දැන් නිවන පිළිබඳව නිවන පිළිබඳ නිවනන් ප්‍රත්‍ය සංඛ්‍යාවෙහිලා ගැනෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න කියලා ධර්ම කොටස් දෙකක් තිබෙනවා. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න. අනේ එහෙම ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මේ වශයෙන් ගත් කල හට ගැනීමක් ඇත්තා වූ සියලුම ධර්ම ප්‍රත්‍යෝත් උපන්න වෙනවා. මොකද හටගන්නේ හට ගැනීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන් කාරණයන් නිසා. ඒ නිසා ඒ හටගන්නා හැම ධර්මයක්ම ප්‍රත්‍යুৎপන්නයි. නමුත් ඒ හටගැන්මට උපකාර කරන ධර්ම ඒ වාට කියනවා ප්‍රත්‍යේක. ප්‍රත්‍ය. හටගැන්මක් ඇති ධර්ම ප්‍රත්‍යুৎপන්න වන අතර හට ගැනීමක් ඇත්තා වූද හට ගැනීමක් නැත්තා වූද ධර්ම ප්‍රත්‍ය වෙනවා. තවත් විදිහකින් කියනවා නම් සංකත වූද අසංකත වූද සියලුම ධර්ම ප්‍රත්‍ය වෙන අතර ප්‍රත්‍යෝත්පන්න වන්නේ සංකත ධර්ම පමණයි. සංකත ධර්ම පමණයි. එතකොට සංකත අසංකත කියන මේ ભેදය ගත්තම අසංකත ධාතුවයි කියලා නම් කරන්නේ නිර්වාණ ධාතුවට. ඒනේ පරමාර්ථ වශයෙන් දැක්කහම. නිර්වාණ ධාතුව. එයින් මෙහා පිටෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් දැක්ගෙන ස්කන්ධ පංචකයට අන්තර්ගත පරමාර්ථ ධර්ම. ඒ ධර්ම සියල්ලම ඇතිවෙන්නේ ඇතිවීමේ හේතු නිසා. ඒ නැතුව ඇති වෙනවා වීමක් නැහැ. ඒ ඇතිවෙන හැම ධර්මයකටම තිබෙනවා හටගැන්මක් ඊට අයත් ආයු කාලය තුල පැවැත්මක් අනතුරුව නැතිවීමක්. ඒ වුණාට ඒවා උපදවන හේතුන් පවත්නා තාක්කල් ඒවායේ සහමුලින්ම නැවැත්මක් නැතිවීමක් වන්නේ නැහැ. නැවත නැවතත් නැවත නැවතත් ඒ ධර්ම හටගන්නවා. ඒ නිසා තමයි මේ සංසාරයක් කියලා කියන්නේ. සංධානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බච්චින්නම් වත්තමානා සංසාරෝති පෞච්ඡති කියා දක්වන්නේ එයයි. ස්කන්ධ ආයතන ධාතු වශයෙන් දැක්වෙන මේ ධර්ම සමූහයෝ නොසිඳ පැවතගෙන යාමට කියනවා සංසාරේ. එහෙමයි බුදුරජාණන් වහන්සේ අර වදාලේ උඹලාට මමද කියන තමන් වහන්සේට ඇතුළත් කොට මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීම හේතු කොටගෙන මේසා දීර්ඝ කාලයක් සංසරිතං සන්ධාවිතං සංසරිතං සංධාරිතං සංසරිතං කියන්නේ මේ සසර ඇවිත්ත. ඒ ඇලිතයි කියන එක වචනාර්ථ වශයෙන්ම නෙවෙයි ගන්නට තිබෙන්නේ. නේ? වචනාර්ථ වශයෙන් නෙවෙයි කියන්නේ කුමක්ද? මේ සසර නැවත නැවතත් උපන්නා ජීවත් වුණා මැරුණා අයිමත් උපන්නා ජීවත් වුණා මැරුණා ඔය විදිහට ආවා. ඒකයි සිදුුනේ. මේ දක්වාම දැන් මේ தත්වය ඉවර කළා. මහස වදාරන දැන් මේ සතරක් වූ ආර්ය සත්‍යයන් දැනවදාලේ හේතුවෙන් අර නැවත නැවත සසර සැරිසරීමේ කියන මේ දුක නැවතුවා ඒකනේ දුක්ඛා ජාති පුනප්පුනම් කියලා ඒ දුක නැවැත්වීම ගැන ඊළඟට වදාරන්න. සංහානං කයන් අධ්‍ය වඩුව හදන්නේ නැහැ කියලා. ගෙවල් හදන්නේ නැති තත්වයට පත් කළා. ඒ කියන්නේ ඊට පස්සේ Taman වහන්සේ පිළිබඳ වූ ඒ තණ්හාවේ කියන එකක් නෑ. ඒ තෘෂ්ණාව විතරක් නෙවෙයි එතන ගන්නට තිබෙන තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම කෙලෙස්. ඒ සියලුම කෙලෙස් තමයි ප්‍රහාණය කරන්නේ. දැන් ප්‍රහාණය කළ යුතු දේවල් කියා ගන්න මොනවද? ප්‍රහාණය කළ යුත්තේ කෙලෙස්. අනිත් ඒවා කෙලෙසුන් නිසා හටගන්න දේවල්. ඒ කෙලෙසුන් නිසා හටගන්නා දේවල් කෙලසුන්ගේ ප්‍රහාණය නිසා හට ගැනීම නවතිනවා. හට ගැනීම නවතිනවා. ඒකයි කරන්නේ. නේ? ඒකයි කරන්නේ. එබැවින් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමෙන් සිදු කරන්නේ කුමක්ද? ප්‍රහාණය. මොනවද ඒ ප්‍රහාණය? ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය. කෙලසුන්ගේ තිබෙන තත්වයන් මේ පිනතුන් දන්න අවස්ථා වශයෙන් කෙලසුන්ගේ ප්‍රධාන අවස්ථා තුනක් දක්වනවා. අනුසය පරිඋත්ථාන විතික්‍රම කියනවා. වීතික්කම අවස්ථාව අපි නවත්වා ගන්නවා අප සමාදන්ව තිබෙන ඒ සීපද ආදී මෙනෙහි කරලා එහෙම නැත්නම් සීපද සමාදන් වීමක් නැත්නම් එයින් ඒක Tamange තත්වයට නොදැලපෙන වැරදි සහගත දෙයක් මා විසින් නොකළ යුතුයි කියලා ඒ පිළිබඳව හිරිය ආ උත්ප්පේ ඇති කරගෙන එයින් වළකින. ඒ එතකොට ඒ අකුසලයේ කෙරෙන්නේ නැහැ. සමහර විට එහෙම අකුසලයක් කරන්නට තරම් වූ සිතක් ඇති වෙන්නට පුළුවන්. ඒ සිත තමයි පරියුත් සිතේ ඒ විදිහේ ක්ලේශ ධර්මයක් උපදින අවස්ථාව තමයි පරිඋත්ථානය කියන්නේ. පරිඋත්ථාන. අපි නිදර්ශන වශයෙන් කියන්න කියතොන් කෙනෙකුට හිතෙනවා තවත් කෙනෙකු සමග කතා බස් කරමින් ඉන්නකොට ඇති වෙන තරහව නිසා ඒ දැනකට ගහන්න. ගහන්න සිතක් ආව. එතකොට ද්වේෂය පරිඋත්ථාන වෙලා ගැසීමේ තම චේතනාව ආයේ නැහැ. නමුත් ගහන්නට ඕනේ කියන ඒ විදිහේ හැඟීමක් ආවා. ගහන චේතනාව ආවේ නැහැ. ගහන චේතනාව පුළුවන් වළක්වා ගන්නට Taman මේක වැරදි ක්‍රියාවක්. මොකටද මම තරහ වෙලා මේ වැඩේ කරන්නේ කියලා ඒ වෙලාවේ Tamanට අදහසක් ඇති කරගන්නට පුළුවන් නම් අර ගැසීමේ කියන වීතික්කම අවස්ථාවට පැමිණෙන්නට ඉඩ නොහැර පරිඋත්ථානයේදීම නවත්වා ගන්නට පුළුවන්. සහිතක් උදාහරණයක් ඒක වරදක් ඒක කුසලයෙන් වළක්වන්න. පරිඋත්ථාන වෙන්නට නොදී වීතික්කම වෙන්නට නොදී පරිඋත්ථාන අවස්ථාවේදී වළක්වනවා. ඒකේ වීතික්කමය සීලයෙන් කෙරෙනවා බොහෝ සෙයින් මේකයි සීලයෙන් කෙරෙන වැඩේ. ඊළඟ පරිඋත්ථාන වීම වළක්වන්නට බෑ සීලයෙන්. සීලේ නිසා පරිඋත්ථාන වීම වළක්වන්නේ. ඒ කවරුව අකුසලයක් සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන බිරීම, හිස් වචන කතා කිරීම ආදී වශයෙන් තිබෙන ඒ එකක්වන් පිළිබඳ වූ පරිඋත්ථානය කියන ඒවා කරන්නට මින් තරම් වූ සිතක් ඇතිවීම වළක්වන්නේ නැහැ. සීලය. ඒක වළක්වා ගන්නට නම් ඊට වඩා ප්‍රබල බවක් සිතේ ඇති කර ගන්නට ඕන. ඒ తත්වය ඇති නොවන පරිදි ඒක තමයි භාවනාවෙන් කරන්නේ. භාවනාවේ සමත භාවනාවෙන් ඒ කරනවා. පරිඋත්ථාන වීම වලක් තියෙනවා. පරිඋත්ථානයේ වලක්වාගෙන ඉන්න සමතයානිකයා සමහර විටක තමා ඉපද වූ ඒ ධ්‍යාන බලය හේතු කොටගෙන ධ්‍යාන බලය පාදක කරගෙන උපදවා ගන්නා ලද අභිඥා බලය නිසා අහසෙහිද සැරිසරන මෙතන දන්නවානේ පොළොව කිමිදිනවා වතුරෙහි ගමන් කරනවා හරියට පොළොවෙහි මෙන් අහසෙහි පළක් බැඳගෙන ඉන්නවා හරියට පක්ෂියෙක් මෙන් මේ විදිහේ නොයි කිර්ති ප්‍රාතිහාර්යයන් පාන ශක්තිය ඔහුට ඇති වෙනවා. ඔහු ඇති කරගන්නවා සමාධිය පදනම් කරගෙන. සමාධිය පාදක කරගෙන. ඒ කෙලසුන්ගේ පරිඋත්ථානය වලක්වලා තිබෙනවා ඒ සමාධි බලයෙන්. නමුත් කෙලසුන්ගේ අංශය තවම තමා තුළ අප්‍රහීන වශයෙන් පවතින හේතුවෙන් තමන්ගේ ධානය සුළුවිසුළු වී යන්නට හේතු භූත වෙන ප්‍රබල අරමුණක් ඉදිරිපත් වූ කල්හි ඒ නිසා ඇතිවන්නා වූ රාගාදී හේතු කොටගෙන මේ ගොඩගනාගා ගොඩනගාගත් මන්දිරයේ එහෙම පිටින්ම බිඳ වැටේ. බිඳ වැටිලා ඇතම් අවස්ථාවලදී දිහාට දාගිය කවුදන් නෙමෙයි පොළොවට පාත් වෙන. පාත් වෙන. ඒ මොකද? අනුසය ප්‍රහාණයක් නොකළ බැවින් මේ කෙලෙසුන් සිතක ඇතිවීමේ ශක්තිය තමා තුළ අප්‍රහීන වශයෙන් දැරිති බැවින් අන්න ඒ අනුසය දුරු කිරීම තමයි ලෝකෝත්තර කුසල් සිත් වලින් කරන්නේ. කාමාවචර කුසල් සිත් වලින් කෙලසුන්ගේ මොනවද නැති කරන්නේ? වීතික්කම ප්‍රහාණය. කාමාවචර කුසල් සිත් වලින් ඒක කරන්නේ. පරිඋත්ථාන ප්‍රහාණය සිදු කරනවා ධ්‍යාන බලයෙන්. ඒ ධ්‍යාන කුසල් වලින්. ඊළඟට ලෝකෝත්තර කුසල් උපදවාගෙන කරනුයේ අනුසය ප්‍රහාණය. කෙලසුන්ගේ අනුසය නැති කිරීම. ඒ අනුසය නැති කිරීම එකවරකදී සියලුම කෙලසුන්ගේ අනුසය නැති කරන්නට බැරි වෙන්නේ හතර වරකදී එය සිදු කරන්නේ. ඒ නිසා තමයි ලෝකෝත්තර සිත් හතරක් උපදින්නේ සෝතාපට්ටි මග්ගචිත්ත, සකදාගාමි මග්ගචිත්ත, අනාගාමි මග්ගචිත්ත, අරහත් මග්ගචිත්ත. ඒ නිසා තමයි මේ නිර්වාණය සාක්ෂාත් කරන්නා නැත්නම් නිර්වාණය ලබන්නා අපිට එහෙම කියත හැකි. ඒ නිර්වාණය සාක්ෂාත් කරන්නා ඒ නිර්වාණ සාක්ෂාත් කිරීම අවස්ථා පහකදී සිදු කරනවායි කියලා දක්වනවා. අවස්ථා හතරකදී අවබෝධ කරන ප්‍රත්‍යක්ෂ කරන අරමුණු කරන දැනගන්නා නිර්වාණය හඳුන්වන්නේ දක්වන්නේ කුමක් හැටියටද සෝපාදි සේත නිබ්බාන ධාතුක සෝපාදි ශේෂය කීවේ උපාදීයි කියනු ලබන ස්කන්ධ පංචකය ශේෂව පිළියෙදී අරමුණු කරන දැනගන්නා අවබෝධ කරන ඒ නිවන සෝපාදි ශේෂ නිබ්බාන ධාතු. අනුපාදි ශේෂ නිබ්බාන ධාතුවේ කියන්නේ මේ ස්කන්ධයන්ගේ ශේෂයක් නැතිව ඇතිවන්නා වූ ලැබෙන්නා වූ නිවන. ඉතින් ඒකට කියන්නේ කාරණ පරයය කියලා. ඒ කාරණේ වශයෙන්ගෙන මේ කාරණේ කර්ම කොටගෙන මේ කාරණය අනුව සලකනවා නිර්වාණය ස්කන්ධ පංචකය කිවියදී සාක්ෂාත් කරනු ලබන නිවන සෝපාදිශේෂ නිබ්බාන ධාතු ඒ කාරණේ කියන ඊළඟට ස්කන්ධ පංචකයක් නැවත නූපදනා මරණයක් සිදුවන්නේ රහතන් වහන්සේට ඒකට කියන්නේ සමුච්ඡේද මරණය එවිට ලබන එවිට පැමිණෙන ඒ නිර්වාණ ධාතුව හඳුන්වන්නේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව. ඒ කාරණ පරයයි. ඊළඟට එනවා නිර්වාණය පිළිබඳව තවත් කරුණු තුනක් මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ එනවා. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත වෙන කියලා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා කියන්නේ තදේකං ස්වභාවතෝ ඒක විදම්ති නිර්වාණ ධර්මය එක්වදෑරුම් වූද එහි ඇති සාන්ත ස්වභාව වශයෙන් ගත් කල කාගේ වුවද කාට වුවද නිවන එකමයි එයින් කියන්නේ නිර්වාණ ධාතුවේ ස්වභාවය කුමක්ද? සම්ති ලක්ෂණං නිබ්බාන. ඒ අනුව නිවන එකක්මයි. වැදෑරු. එහෙත් එය ලබා ගන්නා අවස්ථා අනුව සලකන විට ඒ අවබෝධ කරන අවස්ථා අනුව සලකන විට පැමිණෙන ඊට පැමිණෙන අවස්ථා අනුව සලකන විට නිර්වාණය දෙවදෑරුම් කොට කියනවා කාරණය ඒ කාරණයගෙන කාරණ පරයයන කියලා කියන්නේ එයයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු ඊළඟට ඒ නිවන පිළිබඳව තවත් දක්වනවා තථා ශුඤ්ඤතං අනිමිත්තං අපනිහිතං චේති ත්‍රිදා හෝති ආකාර භේදයෙන් ආකාර භේදයෙන් තුන්වැදෑරුම් කොට දක්වනවා නිර්වාණය ඒක තේරුම් ගන්නට ඕනේ මෙහිමයි ශුඤ්ඤත කියන්නේ ශුන්‍යතයි කියන්නේ කිසිවක් නැත ශූන්‍යයි කියන තේරුමක් එහි තිබෙන්නේ. ඒක තේරුම් කර ගන්නට තිබෙන්නේ මෙසේයි. කෙලසුන්ගෙන් යුක්තව යම් තාක්කල් සත්වෝ සිටිද්ද ඒ තාක්කල් හෙතෙම මහා පලිබෝධයන්ට මැදි වෙලා පලිබෝධයන්ගෙන් යුක්තවයි සිටින. පලිබෝධය කියන්නේ කෙලසුන් නිසා ඇතිවන පලිබෝධය. දැන් කාට හරි යම්කිසි පලිබෝධයක් තියෙනවායි කියතොත් දැන් සමහරු කියනවා සමහරු කියනවා ධර්මය ගැන ටිකක් දැනගත් අයගෙන් ඇහුවොත් මොකද පසළොස්වක දවසේ සිල් සමාදන් නැත්තේ අපෝ gedara තිබෙන පරිබෝධය නිසා අන්න එහෙම පරිබෝධ තිබෙනවා කුමක් නිසාද මේ පරිබෝධය ඇතිවන්නේ කෙලෙස් නිසා ඇතිවන පරිබෝධය කෙලසුන් නිසා ඇතිවන පරිබෝධය ඒ පරිබෝධ අපට පිළිගන්න ඒ නිසා කෙලසුන්ගෙන්ම කරන පරිබෝධ තිබෙනවා මාර්ගයේ ගමන් කරන්නට ඉඩ නොහැර බලක්වන ඒ පරිබෝධය තිබෙනවා. ඒක පමණක් නෙවෙයි පරිබෝධය. ඒ කෙලසුන්ගෙන් යුක්ත තැනැත්තාට ඊළඟට මේ කෙලසුන්ගෙන් වැළකීමට කටයුතු කරන්නටත් තිබෙනවනේ. ඒකත් මේ ස්කන්ධ පංචකය නිසා ඇතිවන මහත් පරිබෝධයක් නේ. කොයිතරම් කරදරයක්ද මේ හරියට ඒ ඒ කටයුත්තේ නියැලි කෙනෙකුට Taman කැමති බොහෝ දෙයක් අත්හරින්නට වෙනවනේ. නේ? Taman කැමති වෙන බොහෝ දෙයක් අත්හරින්නට වෙනවා. ඒක Tamanට මේ නිර්වාණය කෙලෙස් සහිත බැවිනුනේ නිවන ඕන කරන්නේ. කෙලෙස් සහිතව සිටින බැරි. දැන් කෙලෙස් රහිත సంతානයක් ඇති. උතුමෙකුට නම් ඒ පරිබෝධ නැහැ. ඒ පරිබෝධ නැත්තේ කෙලසුන්ගෙන් මිදුණු බැරි. ඒ ස්කන්ධ පංචකය නම් තිබෙනවා. ඒ ස්කන්ධ පංචකය තිබුණත් කෙලසුන්ගෙන් Taman විනිර්මුක්ත බැරි. ඒ ස්කන්ධ පංචකය ඒ පරිබෝධය ගැන දෙන්නේ නැහැ. ඒ මොකද ඒ ස්කන්ධ පංචකයේ තිබෙන එකත් කෙලෙස් සහිත පුද්ගලයාට නම් පරිබෝධයක්. ඇයි ඒ? ඔහුට ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳව කරන්නට තිබෙන වැඩ රාශියක් පිළිනවන්නේ. වැඩ රාශිය. ඒවාට යට වෙලා සිටින කෙනෙකු නෙවෙයි කෙලෙස් රහිත පුද්ගලයා. ඒ නිසා මේ පරිබෝධයන්ගෙන් ශූන්‍ය බව තමයි ශුන්්‍යත කියන එකෙන් අදහස් කරන්නේ. එදින් ඒ පරිබෝධය ඇති මේ ස්කන්ධ පංචකයේ අපි සලකා ගන්න කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්නවා. එයිනෙදු ශුන්‍යයි. එහෙම ගත්තා. විශේෂයෙන්ම කියන්නේ මේ කෙලස් පරිබෝධයන්ගෙන් ශූන්‍ය බැවින් ශුන්‍යතයි කියන්නේ. ඒ නිවනේ ස්වභාවය නිවනේ කෙලස් නැහැ. පරිබෝධයන්ගෙන් ශුන්‍ය ඊළඟට එනවා අනිමිත්තක අනිමිත්තයි කියන්නේ මේ හටගැන්මක් පැවැත්මක් නැතිවීමක් ඇති ධර්මයන් වෙන්වෙන් කොට දැන ගැනීම සඳහා ඒවායේ තිබෙන යම් ස්වභාවයක් වෙන්කර ගැනීමක් වෙන ඒකටයි කියන්නේ නිමිත්ත කියන්නේ නිමිත්ත දැන් අපිට කියනවානේ ඒක දැනකදී බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්ුණා රූපං විස්වා නිමිත්තක් ගාහි හොති. නිමිති ගන්නට එපා. එතකොට නිමිත්තක් ගන්නා බවක් නැත්නම් නිමිති ගැනීමට හේතු වන ස්වභාවයක් කුමකද තිබෙන්නේ? මේ දකිනු ලබන රූපයේ තිබෙනවා. අසනු ලබන ශබ්දයේ තිබෙනවා. ආග්‍රහණය කරන ගන්ධයේ තිබෙනවා. රස දැනගන්නා රසයේ තිබෙනවා. ඒ වගේම ඇඟෙහි ගැටෙන හැපෙන පොට්ටබ්දෙහි තිබෙනවා. තවත් සිතින්ම සලකනු ලබන ඒ ධර්මයන්හි එය අන්‍ය ධර්මයකින් වෙන් කර ගන්නට පුළුවන් වෙන නිමිති කියන ස්වභාවයක් තිබෙනවා. දැන් අපිට පුළුවන් ද්වේෂය ලෝභයෙන් වෙන් කරගන්න. ද්වේෂය ලෝභයෙන් වෙන් කරගත හැකි. ඒ වගේම ඒ ඊර්ෂ්‍යාව මසුරුකමින් වෙන් කරන්නට පුළුවන්. ඊර්ෂ්‍යාව මසුරුකම නෙවෙයි, මසුරුකම ඊර්ෂ්‍යාව නෙවෙයි. එතකොට ඒක වෙන් කරගත හැකි බවක්. එනම් ඒක ඒ පිළිබඳ වූ නිමිත්ත. අනිත් එක එක ධර්මයක් අනිත් ධර්මයකින් වෙන් කර ගැනීමට නිමිති තිබෙනවා. අන්න ඒ නිමිති තිබෙන්නේ කොහිද? මේ ස්කන්ධ පංචක. නිවනෙහි එහෙම වෙන් කර ගන්නට එහෙම වෙන් කරන්නට නිමිති නිමිත්තක් නැහැ. මක් නිසා? මේ රහතන් වහන්සේගේ නිවන මේ ලෞතර බුද්ධත්වයට පැමිණි සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ නිවන මේ පස්චේක බුදුරජාණන් වහන්සේගේ නිවන මේ සෝවාන් පුද්ගලයාලත් නිවන ආදී වශයෙන් නිවන පිළිබඳ ඒ විදිහේ කිසිදු වෙන් කර ගැනීමේ නිමිත්තක් නැහැ. අන්න ඒ නිසා නිවන අනිමිත්තයි කියනවා. අද අපි ඊට වඩා කතා කරන්නේ නැහැ. මම හරියටම නවත්තන වෙලාවට අනිත් දවසේ අපි එතන සිට සබ්බේ සංඛාරා මිච්ඡා සීයලා පඤ්ඤාය පස්සීය පංචේති විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා සීයලා පඤ්ඤාය පස්සීය පංචේති විච්ඡේතනං භූතියා සතින් ප්‍රමාණ සාතියදා පඥාය පසුතිය පරිවිදති සේතුමස්සු සිතියා දුක්ඛප්පත්තානි දුක්ඛා කරප්පත්තානි සයා දුක්ඛප්පත්තානි දුක්ඛා උපපතිපානි ආකාශත්තානි කුමත්තානි වානාගාමි සිතා පුනසන්නු විද්වා යංගත්තං ස්ථාපනං ආකාශත්තානි කුමත්තානි වානාගාමි සිතා පුනසන්නු විද්වා යංගත්තං ස්ථාපනං ආකාසත්තාති මන්තාදී වාරණතාවනි සිතා සම්පන්නං විස්වාසු දයන්තු සුවං සදං